බොහොම පිං ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. විමාන වස්තු, പ്രേත වස්තු අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවාද? ඒ තුලින් අපහාට අපහාට විදර්ශනාව උපදවා නිවන් දැකිය හැකිද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි පසු බොහෝ දෙනා ඒ අසා මාර්ගඵල ලැබූ බව දන්නේය. නිවනවත් ප්‍රේතවත් අහලා නිවන් දකින්නත් පුළුවන් නිවන් නොදකින්නත් පුළුවන්. ඇයි දැන් අද කාලේ සමහරව කියනවනේ ජාතක කතා ඕවා නෙමෙයි අපට ඕන ගැඹුරු ධර්මය කියලා ජාතක කතා කියන්නේ මොනවද බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයෙකුට ධර්මය අවබෝධ කරලා දෙන්න ඒ පුද්ගලයා සම්බන්ධව හෝ වෙනත් පුද්ගලයෙකුගේ අතීත ප්‍රවෘත්තියක් පැහැදිලි කළා. ඒ අතීත ප්‍රවෘත්තිය පැහැදිලි කරලා තියෙන්නේ ඒ අහන පුද්ගලයාට ධර්මය වටහලා දෙන්න. ඉතින් ඒ දේශනාව අවසාන වෙනකොට සමහර රහත් වෙලා තියෙනවා. සමහර සෝවාන් වෙලා තියෙනවා. එතකොට ඒ කතාව අපි අපට අදාළ නැති තැනකදී කතා කළයි කියලා අපට ඒක ජාතක කතාවක් විතරයි. ඒකෙන් අවබෝධ වෙන දෙයක් නැහැ. ඒ නිසා ජාතක කතාව වුණත් විමානවත්තු പ്രേතවත්තු වුණත් අල්ලපු gedara වෙච්ච ඕපදූපයක් වුණත් ප්‍රවෘත්ති රටේ තොටේ සිද්ධ වෙන ප්‍රවෘත්තියක් වුණත් මේ ඕනම දෙයක් අපට දහම අවබෝධ කරගන්න යෝග්‍යයි ඒක නිසි සන්දර්භය තුල නිසි අවස්ථාව තුළ නිසි පදනමක් මත අපි විග්‍රහ කර ගන්නවා. එතකොට එතකොටයි එතන ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙම නැතුව අපිට ඒක අදාළත් නැතිලා ඒක ඒ අපේ මාතෘකාවට අපේ ප්‍රස්තුතයට ඒක කිසිදු අදාළ බවක් නැතිලා නිකන් කතන්දරයක් කියන ස්වරූපෙන් කිව්වයි කියලා විමානවත්තු පේතවත්තු කොච්චර ඇහුවා වුණත් නිවන් දකින්න හැබැයි හරියට නිසිතන නිසි කරුණ මතු කරන්ඩ ඒ බඳු සිද්ධියක් මතු කළොත් කෙනෙකුට වචනයෙන් විග්‍රහ කරන්න බැරි තරම් ගැඹුරු ධර්මඥානයක් මතුවෙන්න අර කතන්දරේ හේතු වෙන්න පුළුවන්. දැන් පටාච කවුද? කිසා ගෞතමයට බුදුරජාණන් වහන්සේ බණ කියන්න ගියේ නෑ. කිසා ගෞතමයට අර නොමලගේකින් අප ටිකක් ගේනවා. එතකොට මේ මේ සිද්ධියට මෝන දෙනකොට ඇය ධර්මදේශනා දහස් ගණනකින් වටහන්න බැරි තරම් ගැඹුරු ඥානයක් ඇය මතු කරගත්තා. ඒ අත්දැකීම තුළින්. එතකොට අන්න ඒ වගේ ඊළඟට චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක්නේ දුන්නේ අතුල්ලන්නේ. එතකොට දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක් දීලා ඒක අතුල්ලලා රජෝහරණ රජෝහරණ කියලා රහත් වුණා නම් ඉතින් අනිත් අයටත් සුදු රෙදි කෑල්ල කෑල්ල දීගෙන ගියාම හරිනේ රජෝහරණ රජෝහරණ කියලා අතුල්ලන්නේ. එතකොට චුල්ලපන්තක හාමුදුරුවෝ රහත් වුණා නම් අනිත් අයට රහත් වෙන්න බැරි කමක් නැහැනේ. තර්කානුකූලව එහෙම ගන්න පුළුවන්. නමුත් ඒක තර්කානුකූල වුණාට ප්‍රායෝගිකව ඒක එහෙම හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? ඒ පුද්ගලයාගේ සාංශාරික ස්වභාවය වැඩුණු නොවැඩුණු බව මතයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා විමානවත්තු പ്രേතවත්තු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ ඒ අයට හරියන නිසා. ඒ අය හිටපු මානසික තත්ත්වයක් එක්කලා ඒගොල්ලන්ට ධර්මය වටහා ගන්න හොඳ පසුබිමක් අද. සමහරට ඒක අහලා රහත්තුන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට මනස ගොඩනගන්න හොඳ පසුබිමක් හදන්නට ඕන. ඒ පසුබිම හදන්න ඒ අහගෙන හිටපු ශ්‍රාවක පිරිසට ඒක උචිතයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කරන නිසා තමයි ඒක දේශනා කරන්නේ. ඒක අද කාලේ අහන කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ එච්චරයි හඳුරන්නේ. බොහොම පිං අවසරයි. හොඳයි.